භාවනා කරන අපිට පුළුවන් ඒකට හිතා ගන්න. නමුත් අපි රටේ ඕක ගිහිලා ගෝල් ෆේස් එහෙම කිව්වොත් කොහොම හිටියද දැන්? ගුටි කණ්ඩ වෙන්නේ බෙල්ල ගලවලා අතර දෙයි. තමුන්නාන්දලා මේ අර නිර්ලයින හොඳට කාලා බීලා වෙලියොලා මේ අපිට බණ කියන්න දෙනවා මිනිස්සු ඉන්නේ අතනීවේ. මිනිස්සු ඉන්නේ කිරිපිටි නැති. කිරිපිටි නැති එක හොඳයි. කිරිපිටි වල තියෙන විස. අම්මගේ තනිය කිරි ටික දීපන්කෝ. බෙහෙත් නැති එක හොඳයි. මොකද ආයුර්වේද තියෙනවනේ. මුළු විනාශම කෙරුවනේ ආයුර්වේද බෙහෙත් වලින්. දැන් බලන්න ආයුර්වේද නැගිටලා ඉන හැටි. උඹලට පරාටයි ඔය පීට්සයි ඕනේ අල ටිකක් තඹන කාපේ කොස් ටිකක් තඹන කාපේ ඔය තියෙන්නේ මම මං හිතාගත්ත මේ කැලේ තියෙන ඔක්කොම පලාකොළ කඩලා දෙන්න මිනිස්සුන්ට මේ අනේ අරන් ගිහලා කාපල්ලා මේ තියෙන්නේ අපි ලොකු කොහිල වලක් තිබුණා දැන් හොයන්න දැන් තිබුණා දැන් ඉස්සර යන්නේ පැත්තේ වෙනම පිහි අරගෙන කියලා මිනිස්සු ඇවිල්ලා කඩවඩාගෙන යනවා කොහිල කාපියව් ඌවට එන්න ඕනේ හොම්බෙන් යන්න ඕනේ නැත්තම් අපි නැව එනකම් බලන්න ඉනවා ගෝල් ෆේස් යන්නේ මොනවද බලන්නේ නැව එනවද බලන්න ඔව් ශුන්‍යතා භාවනා කරපු කෙනෙකුට බුදුහාමුදුර කාලෙත් තිබුණා බුදුහාමුදුරත් පිටපත නැති වෙන වෙලාවල් තිබුණා දුර්භික්ෂ තිබුණා ඊට පස්සේ බැමිණිටියා සෑය තිබුණා, කරකොල සෑය තිබුණා, මුත්‍ය කොච්චර තිබුණාද දේවල්. ඒ තිබුණට සාසනේ වැටෙන්න ඕන කමක් නැහැ. මේ සතිය වැටෙන්න ඕන කමක් නැහැ. ශුන්‍යතාවය වැටෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා අද තියෙන උච්චම අවස්ථාවක් ශුන්‍යතා භාවනා ගැන දන්නවනම් හැබැයි බයට කරන්න එපා ඒක. නැතිකමට කරන්න එපා. සක්විත රජකම අතහැරලා බහින්න රම්මිසුරම් මේ සුබ කියන මාලිගා තුنين බහැලා යන්න ඇට්ටේරියා කැලේකට. ගිහිල්ලා ඉන්න ඉඳලා බලන්න බුදුහාමට ඕක කියලා දුන්නේ. කොච්චර ලස්සනද කියලා. ඉතින් අපිට එක මොහොතක හරි අපිට මේ නිර්ාමිෂෝ ලබන මේ සුඛය මේ නිසන්වනේ ආව හොඳයි හුස්ම ගන්න බලම්බුණා හොඳයි ඇවිදින්න හම්බුණා හොඳයි නානකොට යනකොට එනකොට හුස්ම සත්‍ය පිටවන හොඳයි කියන මේ නිර්ාමිෂ සුඛේ ලැබුණා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ ශූන්‍යතා භාවනා පාරේ තමයි අපි යන්නේ. ඒක දියුණු කරනවා නම් ඔය ඒ ඒ කෙනාගේ තම තම නැනපවණින් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කෘත්‍යය හමාරයි. අපිට පොඩ්ඩක් මේ ලෙනක් තියෙනවා ලෙනේ දොර පේනවා. දැන් අපිට තියෙන ලෙන් දොර කරා අනේකයි මේකයි ශූන්‍යතා භාවනාව කියලා මට තේරෙන්නේ. මේකට ශූන්‍යතා සමාධිය කියලාත් කියන සමහරවිට මේක බයක්. සමහරවිට මේක තනිකන් දෝෂයක්. බීරි නූල් ගැට ගහන්න ඕනේ, ඇප නූල් දාන්න ඕනේ. මොකද මේ මොනවත් නැත්තැනට ගිහිල්ලා. නැත් ඒක නිවන් දොරටුවක් නම් අපි මෙතෙක් කල මොකද්ද කරලා තියෙන්නේ? මොනවද අපි අද ඉඳලා මරණ කාලේ මොනවද කරන්න හදාන්නේ?